නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් මිලිඳු රාජ ප්‍රශ්න උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් මිලිඳු රජතුමන්ගේ මේ අපූර්වතම පැනවිසඳීම නිසා නාගසේන මහරහතන් වහන්සේ ඒ වාද ප්‍රතිපාද ඛණ්ඩනය කරමින් ශ්‍රී සද්ධර්මයේ ස්මතු කරන ආකාරය මේ වැඩසටහන් ගණනාවස්සේම හොඳින් අනුමෝදන් වන්න ඔබටත් මටත් අවස්ථාව වේදනා. ඉතින් මහා සංඝරත්නයේ කරුණාව නිසා මේ සියලු දේ අද දවසෙත් මිලිඳු රාජපක්ෂේ උතුම් සදාම් පිළිසඳර පින්වත් ස්වාමින්දයන් වහන්සේට පින් දීලා දැනගන්න අපට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ සියලු කාරණා අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි පළමුවෙන්ම ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරන්නම් අද දවසේ මේ උතුම් සදාම් පිළිසඳර පිළිබඳව සදැහැති දායකත්වය එංගලන්තයේ විසින සුරංජන් වල්ලිනායක මහත්මයා, ලක්ෂ්මන් පුෂ්ප කුමාර මහත්මයා සෑම්ද සිල්වා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අද දවසේ සැදැහැති දායකත්වය දරනවා. ඒ පින්වත් සියලු දෙනා අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. ඒ සමගම අද දවසේත් අප කෙරෙහි අපමණ කරුණාවෙන් උතුම් මිලිඳු රාජපක්ෂණිය සදාහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ චිත්‍රරත්නයක් වන අවසර වැලිමඩ ශ්‍රද්ධාශීල අපේ ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේගේ පාදහබි වන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි අවසරයි අද දවසෙත් ඔබ වහන්සේ සම්මුඛ වුණා. ඉතින් වන්දනා කරලා පින් දීලා මේ දහම් පිළිසඳර දැනගන්න සතුටුයි ස්වාමීනි අවසරයි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, මිලිඳු රාජ ප්‍රශ්නයේ අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ. දැන් බොහෝ දිනකට මම හිතනවා ධර්ම ඉගෙන ගන්නට ලොකු අවස්ථාවක් එහෙමයි. අපූර්ව ක්‍රමයකින් සැලසුණා. ඒ තමයි ගොඩාක් අය ප්‍රශ්න අහනවානේ. අරක කොහොමද මේක කොහොමද කියලා දැන් ඉස්සර වැඩසටහන් වලදී මහම වුණාය වුණත් වෙනම වෙලාවක් වෙන් කරලා තිබ්බා හවස් කාලේ හවස 3:00මාරෙන් පස්සේ වගේ වැඩසටහන අවසන් වෙනකල් ප්‍රශ්න පින්වතුන් යොමු කරන්න පුළුවන්. එතකොට ඒකෙදින් මිනිස්සු ගොඩාක් අර ආධ්‍යාත්මික අවබෝධය ඇති වෙන විදිහට ප්‍රශ්න යොමු කරILLක් නැහැ. එහෙමයි ස්වාමී. ගොඩාක් අයගේ ප්‍රශ්න අර ඒ වෙලාවේ උදේ ගෙදරින් එනකොට තිබ්බේ මොකද්ද ප්‍රශ්නේ? ඒක හවසට ඇහුවා. එහෙමයි ස්වාමී. එතකොට ඒකටත් වැඩිය මේ බලන්න මේ ප්‍රශ්න කතා කිරීමේදී ඒ මිනිසයාගේ බුද්ධිය අවදි වෙන හැටිනේ. එහෙමයි ස්වාමී. ඊළඟට ධර්මයේ වැටහෙන හැටි. එහෙමයි. මේ තමයි තෙවලා දහන් මනාව ඉගෙනගත්ත චතුපටි සම්බිදාලාභී මහරහතන් වහන්සේ නමකගෙන් ධර්ම ධාතුව ගන්න හැටි. එහෙමයි ස්වාමී. ස්වාමීන් අවසරයි දැන් මේ රජතුමා මතු කරන ආකාරයේ කුකුසක් ඇත්තටම අපේ හිත තුළ තිබුණොතින් එහෙම ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන ඒ උතුම් තුනුරුවන කෙරෙහි අපේ సంతානය තුළ සැකයේ දිගින් දිගටම පැවතිලා ඔව් එහෙම තියෙනවා දැන් සමහර අය අපිට අපිව මොන ගහෙන්න ඕන ප්‍රශ්න කතා කරන්න ඕන කියලා එහෙම ප්‍රශ්න යොමු කළා තිබෙනවා. ඉතින් පස්සේ පස්සේ ඒ අයම කතා කරලා කියනවා මේ ඒ තිබ්බ ප්‍රශ්නේ මේ මිලින්ද රාජ ප්‍රශ්නේ අහුවට පස්සේ සංසි මේ හරි ගියා ප්‍රශ්නේ විසඳුණා කියලා. ඉතින් ඒ වගේ ගොඩාක් ඉතින් අනාගතේ ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන නෙමෙයි රාජ්‍යරු අහන්නේ. නේද? නිසා අදත් අපුරු කාරණාවක් අපිට තියෙන්නේ. අවසරයි ස්වාමී. මහත්මයා මේ කාරණාව මිලින්ද රාජ්‍යරු අහන්නේ නාගසේන මහරහතන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ සංගීතකාරක තෙරුන් වහන්සේලා ඒ කියන්නේ ත්‍රිපිටකයේ සංගායනා කරපු රහතන් වහන්සේලා පරිනිබ්බාන සූත්‍රයේ වදාලා භාග්‍යතුන් වහන්සේ චුන්ද කම්මාර පුත්‍රයාගේ දානේ වළඳා බලවත් වූ ශරීරාබාධයක් හටගත්තේය. මාරාන්තික ප්‍රබල ආබාධයක් හටගත්තේ කියලා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවනේ. එහෙමයි. එතකොට මේ පරිනිබ්බාන සූත්‍රයේම තියෙනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද මේ දාන දෙකක් සමාන ඵලයි. එක විදිහට විපාක දෙනවා. ඒ තමයි අනිත් දානයන්ට සමාන කරන්න බෑ. මහානිසංසයි. ආනිසංස අතරින් අධිකතරයි. ඒ කවර දානයක්ද යම් දානයක් වළඳා තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු වූයේද ඒ දානේ. දැන් සුජාතාව දුන්න කිරිපිඩු වළඳලා බුදුරජාණන් වහන්සේ සම්බුදු වුණා කියනකොට ඒ සුජාතාවට ඒක කොච්චර ප්‍රීතියක්ද? ඇත්තට මේ දානේ ඇයි තුන් ලෝකෙම තමන් දුන්න දානේ වළඳලා ලෝකෙට කලාතුරකින් පහළ වෙන සම්බුදුරජාන් වහන්සේ ලෝතුරා සම්බුදු වෙනවා කියන එක තුන් ලෝක ධාතුවකින් එක්කෙනෙකුට ලැබෙන අවස්ථාවක් එතකොට ඒක කොච්චර පිනක්ද නේද? එතකොට අන්නේ ඒකටම සමානයි කියනවා පිරිනුවම් පාන දවසේ අවසානට චුන්ද කම්මාර පුත්‍රයා දුන්න සූකර මද්දවේ. ඒ සූකර මද්දව දානේ එච්චර විපාකයි ආනිසංසයි කියලා කියනවා. ඒ නිසා ආනන්ද මේ චුන්ද කම්මාර පුත්‍රයාට හිත සනසවන්න කියනවා. නැත්තම් චුන්ද කම්මාර හිතේ බුදුරජාන් වහන්සේ මේගේ ආසනීපේ වැඩි වුණා. එහෙම කියලා හිතේ. ඒ නිසා හිත සනසවන්න ඒ තමයි මේ දානේ ওই දාන දෙක විපාකෙන් අග්‍රයි කියලා. ඒ සමාන අසද්දෘස දානෙවත් ලං වෙන්නේ නැහැ කියනවා ඒ දානෙට. ස්වාමිනේ දාන පිළිබඳව තවදුරටත් විස්තර සඳහන් වෙනවද? ඒවා මේ పూర్වයෙන් පතාගෙන ඇවිල්ලා සිද්ධ වෙන දේවල්ද? බුදු කෙනෙකුට ඉස්සල්ලාම දානේ දෙන්නත් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන දවසේ අවසාන දානේ දෙන්නත් ඒ අතන්ට සංසාරේ හේතු සම්පත් වෙන්න ඕන. සසරේ හේතු සම්පත් වෙන්න ඕන. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේක හරි වැඩන්නේ. බුදුරජාණන් වහන්සේට දුන්න අවසාන දාණයෙන් බුදුරජාණන් වහන්සේට ආබාධ මාරාන්තික වේදනා හටගත්තනම් ඒක ඇත්තනම් මේ දාන දෙක මහත්ඵලයි කියපු කතාව වැරදි. ඇයි ස්වාමීනි මේ දාන දෙක කොහොමද සමාන වෙන්නේ? මොකද ඒ චුන්ද කම්මාර පුත්‍රයාගේ දුන්න මේ මද්දව දාණයෙන් තමයි ලෝහිත පක්කන්දිකා රෝගේ වැඩි වුණේ. එතකොට මේ විෂ සහිත දාණය මහත්ඵලයිද කියලා ඇහුවා. රෝග උපද්දවපු දාණය මහත්ඵලයිද කියලා ඇහුවා. ආයු විනාශක දාණය මහත්ඵලයිද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ පැහැරගත් මේ දාණය මහත්ඵලයිද කියලා ඇහුවා. ඒ නිසා මේක කොහොමද ගැලපෙන්නේ කියලා ඇහුවා. එහිලා පරවාදයන්ට නිග්‍රහ කිරීම අනාගතේ එක එක වාද උපද්දවනා ඉන්නවා. එයාලට නිග්‍රහ පිණිස ස්වාමිනී නාගසේනයන් වහන්සේ ওই කාරණා දෙක දැන් ඔබ වහන්සේ ගලපලා කියන්න ඕන අපිට කිව්වා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණනි ওই කාරණා දෙකම ඇත්ත. ඊට පස්සේ කියනවා රජතුමනි ඒ අවසන් දාණය බොහෝ ಗುಣ ඇති දානයක්. අනේක ආනිසංස ඇති දානයක්. මහරජාණනි දෙවියෝ සතුටු සිතින් යුතුව මේ භාග්‍යතුන් වහන්සේගේ අවසාන දාණයයි සූකර මද්දවේත දිව්‍ය ඕජස් බහලූහ. ඒ භෝජන වනාහි මනවින් පැසවන බොහෝ රසයෙන් යුතු කුසගින්නට හිත වූ පහසු බොජුණකි. දැන් සූකර මද්දවේ තියෙනවානේ. ඒ සූකර මද්දවේත බුදුරජාණන් වහන්සේගේ අවසාන දාණය කියලා දසදහසක් ලෝක ධාතුවල දිවුරු දිව්‍ය ඕජාව බැස්සෙව්වා. මහත්මයේ ඒ ඒච්චර දිව්‍ය ඕජාවක් එක මිනිස්සෙකුට වළඳලා ඉන්න පුළුවන් නම් එහෙම ඉන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දානේ වළඳන වෙලාවේ වදාලේ මේ දානේ බෙදනකොටම චුන්ද දානෙට සූකර මද්දයක් හැදුවා නම් ඒක අනිත් සංඝයාට දෙන්න එපා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒක තථාගතයන් වහන්සේට විතරක් දෙන්න. ඉතුරු එක වලේ ලාන්න කිව්ව නැත්නම් ප්‍රාණින් නැති වතුරක පා කරලා හරින්න කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව තමයි ඒකට දිව්‍ය ඕජාව දාලා තියෙන වෙන කෙනෙකුට දිරවන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේට පහසුවෙන් දිරවනවා ඒක. ඒ වගේම සුවය ඇති කරනවා. පහසු ඇති කරනවා. හිත ආහාරය. තව හේතුවක් කියනවා. මහරජාණනි නෝපං කිසි රෝගයක් බුදුරජාණන් වහන්සේට හැදෙන්නේ නැහැ. මහරජාණනි ප්‍රകෘතියෙන්ම දුර්වල වූ අදිෂ්ඨාණයෙන් ගෙවි ගිය ආයු සංස්කාර ඇති භාග්‍යතුන් වහන්සේගේ ශරීරේ තිබුණා වූම රෝගය බොහෝසෙයින් වැඩි වූයේය. මහා බුදුරජාණන් වහන්සේ තව මාස 3කින් මාව පිරිනුවම් පානවා කියලා ආයු සංස්කාරය අත්හැරියන්නේ. එහෙමයි. මේ තමයි ඒ අවසාන දවස. උන්වහන්සේගේ අදිෂ්ඨානේ අත්හැරිලා යන දවස. එහෙයි. දුර ආයු සංස්කාරය අත්හැරලා තියෙන නිසා ජීවත් වෙන්න තියෙන අදිෂ්ඨානය අත්හැරලා තියෙන නිසා රෝගේ බලවත් වෙනවා. මේ කෑමක් නිසාම ඒක මුල් කරගෙන එයින්ම බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා කියන කතාවක් නෙවෙයි කියනවා. කියනවා රජතුමනි ගලාගෙන යන ජලයට ජලය වොන්න ගලාගෙන යනවා. ගලාගෙන යන ජලයට වැස්සක් ඇදහැලෙනවා. ගලාගෙන යන ජලයට වැස්සක් ඇද වුණාට පස්සේ තියෙන මේ වතුර ටිකත් වැඩි වෙනවා. ඒ වගේ තමයි පිරිනිවන් පාන්න කරුණු යෙදීගෙන යනවා. එතකොටම මේ ආහාරයට වැටිච්ච ගමන්ම ඒ රෝගී උස්සන්න වුණා කියනවා. ඊට පස්සේ කියනවා මහරජාන්නි ගින්න නිවිගෙන යනකොට ඒ ගින්නට තව තව දර දැම්මොත් එimhe තවත් ඇවිලෙනවා කියනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගෙවිගෙන යනකොට මේ සිද්ධ වෙච්ච දානයත් එක්ක උන්වහන්සේගේ රෝගේ වැඩි වුණා කියනවා. හැබැයි කලින් නෝපන් දෙයක් නෙවෙයි කියනවා. ස්වාමීන් අවසරයි දැන් මේ කාරණා අපි දන්නේ නැහැ අර මේ සූකර මත්වේ නිසා ඒක තමයි අපිට පේන දේ මේ නොපෙනෙන කාරණා. ඔව් මේක මේ මේක තමයි නොපෙනෙන නොදන්නා දේවල් ටික. ඊට පස්සේ තියෙනවා ප්‍රകൃතියම පිරීගිය බඩකට තව තව කැවොත් එහෙම දිරවන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ වගේ තමයි කියනවා ප්‍රകൃතියෙම මේ බුදුරජාණන් වහන්සේ පිරිනවන්න ලං වෙලා තියෙද්දී උන්වහන්සේ වළඳපු දානේ ස්වභාවයත් එක්ක උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇති වුණා කියනවා. මහරජාණන් ඒ දානේ දෝෂයක් නොවේ කියනවා. එහිලා ඔහුට දෝෂයක් ආරෝපණය කරන්න නොහැකිය. දානේ දෝෂයක් නෙවෙයි කියනවා. එහෙමයි. මොකද සිද්ධ වෙලා තිබ්බ දෙයකට තමයි මේක සිද්ධ වුනේ. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඒ දාන දෙක කුමන කරුණක් නිසා මහත්ඵලයි මානිසංසයිද කියලා අහනවා. එහෙමයි සර්. දැන් සුජාතාව දුන්න කිරිපිටු දානයත් චුන්ද කර්මාර පුත්‍රයාගේ සූකර මද්දව දානයත් මේ ඇයි අහනවා මේ දෙක ආනිසංශ වැඩි. එහෙමයි. මහරජාණන් ධර්මයේ තුලින් උපන් ධ්‍යාන සමාපත්‍ය ආදී අනුපිළිවෙලින් සංවැදීම එක එකම අයුරු වූ හේයින් ඒ දාන දෙක මහත්ඵල මහනිසංස මහා විපාක ඇති දාන දෙකක් කියලා කියනවා. ඒ කියන්නේ බුදු වෙන දවසෙත් බුදුරජාණන්සේ පිළිවෙලින්ම තමයි ධ්‍යාන සමාධි සමාපatti වලට අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් මුල සිට අගට අග සිට මුලට සංවදින්නේ ඒ එයින් නැගී සිටින්නේ. එහෙමයි. ඒක ඒ විදිහටම සිද්ධ වුණා කියනවා පිරිනවම් පාන දවසේ. එහෙමයි. ඒ නිසා ඒ දවස් දෙකේ දෙන දානේ මහත්ඵලයි මහනිසංසයි කියන්නේ. ඊට පස්සේ මේක කිව්ව විතරයි කියනවා නාගසේනයන් වහන්සේ අද්භූතයේ මේ බුද්ධ ශේස්ත්‍රයේ යම් අසද්දෘස පරම දානයක් ඇද්ද? ඒ අසද්දෘස දානයත් මේ පින්ඩපාත දාන දෙක හා සමාන බවට නොගනින ලද්දේ. අසද්දෘශ දානේ මතකයි නේද අර ඇත්තු 500ක් තියාගෙන කුසල රජුරු දන් දුන්නේ ඒ කියන්නේ ඒ දානේ නැති දෙයක් නෑ ඒ වගේම පවන්සලන්ට කන්‍යාව 500යි සඳුන් අඹරන්ට හැම ස්වාමීන් වහන්සේ නමක්ම පිටිපස්සේ වෙනම සඳුන් අඹර අඹරා දානශාලාව සුවඳ කරන්න වෙනම කන්‍යාව 500යි චාමර සලන්ට 500යි ඇත්තු 500ක් කුඩාල්ලාගෙන ඉන්නවා ස්වාමීනි කුසල රජතුමන් ඒ දුන්න දානේ හැර වෙනත් එවැනි අවස්ථාවක නෑ එහෙම නෑ ඒකනේ අසද්දෘසයි කියන්නේ ආයේ බුද්ධ ශාසනයක එකම එකම දානය. ඒතර දැන් අපේ රජුරවන්ට පුදුම හිතෙන්නේ ඒ අසද්දෘස දානේවත් නෑ කියනවා මෙහිම විපාක. පළවෙනි දානයයි අවසාන දානයයි. ඒතර අපේ රජුරෝ කියන ස්වාමී නාගසේනන් වහන්සේ ආශ්චර්යයි නාගසේනන් වහන්සේ අද්භූතයි නව අනුපූර්ව විහාර සමාපත්තිය අර පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යාන ආදී වශයෙන් මුල ඉඳලා අගට, අග ඉඳලා මුලට මේ ධ්‍යාන වලට සංවර්ධනයක පිළිවෙලට කොච්චර මහත්ඵල දෙයක්ද පුදුම දෙයක් මේ මේ ධ්‍යාන වලට සංවර්ධිනවා කියන එක. ඉතින් ස්වාමීනි හරි සන්තෝෂයි ඒ ගැන කතා කරන්න ලැබීම කියලා ප්‍රීති ගෝසාවට මේපත් වෙනවා ප්‍රීතිය ප්‍රකාශ කරන රජතුමා. ඒ විදිහට අර අවසාන දාණය ගැන තිබ්බ මේ අදහස රජතුමාගෙන් නැති වෙලා මේ ඒ ප්‍රශ්නේ විසඳගත්තා. ස්වාමීනි නිරෝධ සමාපත්තියේ මහරහතන් වහන්සේ වැඩ වාසය කරලා ඉන් මිදෙන අවස්ථාවේ දෙන දාණය ඒ නව දැන් ඒ එකනේ ඒකනේ දැන් කියන්නේ මෙතනදී බුදුරජාණන් වහන්සේනේ එහෙමයි අතන රහතන් වහන්සේ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධනකොට ওই ධ්‍යාන්තික පිළිවෙලට යන්න ඕනේ එහෙමයි ඒතර බුදු කෙනෙක් සංවාදින විදිය බුදුරජාණන් වහන්සේ දෙයක් දකින විදිය බුදුරජාණන් වහන්සේගේ සමාධි සමාපatti විදිය ඒවා හිතා ගන්නවත් බෑ අපි මතකද මීට කලින් දේශනාවක ඉගෙන ගත්තා පසේබුදු කෙනෙක්වත් බුදු කෙනෙක්ගේ චිත්ත විභාගය සිත හැසිරෙන ආකාරය හිතන්නවත් යන්නේ නැහැ කියලා. එහෙමයි. ඒ කියන්නේ පසේබුදුරජාණන් වහන්සේගේ චිත්ත විභාගයේ දොළපාරක වගේ නම් බුදුරජාණන් වහන්සේගේ චිත්ත විභාගයේ සිත හැසිරෙන විදිය තේරුම් ගන්න විදිය අරමුණු කරගන්න විදිය මහා සාගරයක් වගේ කියනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ අනුපූර්ව විහාරය රූපාවචර ධාන අරූපාවචර ධාන සහිත නිරෝධ සමාපත්තිය ඒවට අනුපිළිවෙලින් සමවදින නැගිටින ඒ ධාන વિषය ඒ ඒ ස්වභාවයෙන් දන් දෙන අයට උන්වහන්සේට උපස්ථාන කරන අයට බොහෝ මහත්ඵල මහනිසංස මේ ආනිසංස සැලසෙනවා. දැන් සාමාන්‍ය රහතන් වහන්සේලාට ගත්තොත් එහෙම නිරෝධ සමාපත්තියෙන් සංවැදිලා ඉන්න රහතන් වහන්සේ නමකට උපස්ථාන කළොත් එimhe මේක ditta dam වේදෙනිය වෙනවා. එහෙමයි ස්වාමී. එදාම විපාක දෙනවා. ස්වාමීනි වෙන අවස්ථාව මතක් කරන මේ අවස්ථාවේ දැන් එහෙම තියෙනවා දැන් ඇයි සාරිපුත්යන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගිටලා පින්ඳ පාති වෙන උපස්ථාන කරපු දුගියා සිටු කෙනෙක් වුණා බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා වඩිනකොට බන්දුල මේ කෝසල මල්ලිකා මල්ලිකා දුප්පත් කෙල්ලෙක්නේ මේ මල්ලිකාව දානි පූජා කරලා යනකොට රජතුමා ඈව දැකලා හිත ගිහිල්ලා මාලිගාවට ගෙන ළඟ බිසව කරනවා. ඔය වගේ සිද්ධි ගොඩාක් තියෙනවා. මහා කස්සපයන්ට පූජා කරන දානි විපාක දෙනවා. ඉතින් ඒ වගේවා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දානේ ආනිසංස ඒ විදිහයි කියලා මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. දැන් ඒ ප්‍රශ්නේ ඒ විදිහයි. එහෙමයි. ඊළඟට මහත්තයා ආයෙත් අපූර්ව කාරණාවක් විස්තර කරනවා රජු වහනවා. ස්වාමිනී නාගසේනයන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේ නේද? ආනන්දේනි ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවේ යෙදී වාසය නොකරව. කියලා. මේක සිද්ධ වුණේ මෙහෙම. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන වෙලාවේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ දේහයට අවසන් කටයුතු කොහොමද කරන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ඒ වට යන්න එපා මේ ශරීර පූජාවල් වලට. ඔබ ධර්මයේ වාසය කරන්න කියලා. ගිහියයි ඉන්නවා ඒ ගිහියයි ඒවා බල්ලා කරයි කියලා. එතකොට තවත් තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිදිය යුතු තථාගතයන්ගේ ධාතුන් වහන්සේලා පුදව්. මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහුය. එහෙමයි ස්වාමීනි. තවත් දහම් පාඨයක තියෙනවා ධාතුන් වහන්සේලා පුදන්න සංචාර සම්මාන කරන්න ඒ පිණින් සුගති ඉපදෙනවා කියලා. එතකොට දැන් ඉස්සෙල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද ශරීර පූජාවට ඉස්මතු වෙන්න එපා කියලා. දැන් කියන ශරීර පූජා ධාතු පූජාවලට මේ කටයුතු කරන අය සුගති උපදිනවා කියලා. ස්වාමීනි ওই කරුණු දෙක එකට යෙදුනා. දැන් කියන්න කිව්වා මොකද්ද හරි බණ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා රජතුමනි භාග්‍යතුන් වහන්සේ විසින් ওই කාරණා දෙකම වදාරලා තියෙනවා. දැන් හැම වෙලාවෙම ඉස්සලා නාගසේන මහරහතන් වහන්සේ අර රජ්ජුරුව කියන කාරණාව හරිනම් හරි කියලා වැරදි නම් වැරදි කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. බුද්ධ දේශනාවේ තියෙනවා නම් තියෙනවා කියලා කියනවා. එහෙයි. හරි පුදුම කාරණාවක්. එහෙයි ස්වාමීනි. කියනවා මේ විදිහට දේශනා කළේ සියලුම ජින පුත්‍රයන් වහන්සේලා උදෙසා වදාරන ලද්දේ නොවේ. ආනන්දේනි ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවේදී වාසය නොකරව කියන එක සියලුම ජින පුත්‍රයන් හැම ස්වාමීන් වහන්සේ නමකටම කියප එකක් නෙවෙයි. එහෙමයි. කියනවා මහරජාන්නේ යම් මේ ආමිෂ පූජාවක් ඇද්ද මේ ජින පුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවේ. සංස්කාරයන්ගේ අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත් බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත් සතිපට්ඨානයේ වැඩිමත් සමත විදර්ශනා අරමුණේ සාරය ගැනීමත් ක්ලේශ යුද්ධයත් මාර්ගඵල අවබෝධයේදී වාසය කිරීමක් කියන එක ජින පුත්‍රයන් වහන්සේලා කළ යුතු දේවල්. අවශේෂ පුද පූජා ආදී දෙව් මිනිසුන් විසින් කළ යුත්තේය. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මහා පුණ්‍යාධිකාරයක් තියෙන උත්තරමයන් වහන්සේ නමකට. එහෙමයි ස්වාමීන් උන්වහන්සේලා පින් පුරවාගෙන මේ ධර්මයේ පිණසම මාර්ගඵල ලබලා මේ බුද්ධ ශාසනයෙන් පිහිට ගන්ධම ආපු උත්මයන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා අය පුද පූජාවල් තියලා එහෙමකකට බුදුරජාණන් වහන්සේ යොමු කළේ නැහැ කියනවා. සතර සතිපට්ඨාන ආදී මේ ජීවිතයේ මාර්ගඵල අවබෝධ කරන ප්‍රතිපත්තියට කියනවා ඒ ජින පුත්‍රයන් වහන්සේලා යොමු කළේ. එහෙමයි. මහරජාණෙනි මහා පෘථුවියේහි රජදරුවන් විසින් හස්ති ශිල්ප, හස්ස ශිල්ප, රත ශිල්ප, ධනු ශිල්ප, ලේඛන මුද්‍රා ශිල්ප, ශෘති ශිල්ප ආදී මේ නොයෙක් ශිල්ප ඉගෙන ගන්නවා කියනවා. හැබැයි ඒක සුද්‍රයන්ට හරියන්නේ නැහැ කියනවා. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයේ සතර සතිපට්ඨානයේ යෙදিলা මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධ කරගන්නම ඒකටම මුළු ජීවිතේම කැප කරලා භික්ෂුන් පිරිසක් ඉන්නවා. ඒකටම සම්පූර්ණ ජීවිතේ කැප කරලා ඉන්න අය වැඳ වැඳ ධාතුන් වහන්සේලා වැඳ වැඳ බෝධින් වහන්සේලා වැඳ වැඳ යන්න උවමනාවක් නැහැ කියනවා. එහෙමයි. අවසරයි. ඒ ඔව් ඒකට හේතුව තමයි උන්වහන්සේලා ඊට වැඩි උතුම් දෙයක් කරගෙන යනවා. අනිතක උන්වහන්සේලාට මේ ජීවිතේ ධර්ම අවබෝධ කරන්න පරිසරය හැදිලා තියෙනවා. මේ බුද්ධ කාලේ වෙච්ච දේවල් නේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක කොච්චර පිරිවර සංඝයා හිටියද මාර්ගඵල අවබෝධ කරන? එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ අනිත් ඒ කාලේ ස්තූප බෝධියේ මුකුත් නැහනේ. ස්වාමීන් වහන්සේ ඒක තවදුරටත් අපි ලිහිල්ල වටහා ගන්න කොහොමද මේ ඒ අවබෝධය පිණිස වූ සියලු පුණ්‍ය සංස්කාර උන්වහන්සේලා තුල හැදී ගොස් වැඩි ගොස් තිබෙනවා කියලාද අපි එතන ඔව් ඒ පිරිස තියෙන නිසා දැන් සාමාන්‍ය මේ වෙලාවේ අර ගොඩාක් අපි බලන්න ඕන දේ තමයි අර ඒ පරිසරේ බුදුරජාණන් වහන්සේ දේශනාව කරන නිදාණය මේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳිද්දී මේ මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන් ඌ ආනන්දයන් වහන්සේ මුල් කරගෙනයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කළේ. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු එක්වල වැඩ සිටි උත්තමයන් වහන්සේලා ඒ පිණිසම දැන් සාමාන්‍ය බුද්ධ ශාසනයේ මූලික අවුරුදු 500. ඉතින් මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මේ ශාසන ප්‍රතිපදාවට දීපුදන්නේ මාර්ගඵල ලබන අයමයි. එහෙමයි. ස්වාමීන් වහන්සේ සාතුන් වහන්සේ උදෙසා සිදු කරන පූජාවත්මනේ එහෙමද ඒක ප්‍රතිපත්ති පූජාවනේ ප්‍රතිපත්ති පූජාව අග්‍රයිනේ ඉතින් මේ ප්‍රතිපත්තින් අද අද කාලේ ඉතින් බලන්නකෝ මහත්තයා සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමක් වුණත් ප්‍රතිපත්ති හැසිරෙන්න කියනවා කියලා ගිහිල්ලා අවසානයේ අතරමං වෙන අතරමං විල්ල ගොඩාක් අය එක එක මුලාවලට යනවා රහත් වුණා කියනවා ධානය ලැබුවා කියනවා එක එක එක එක දේවල් කියාගෙන යනවා ඉතින් ඒ අතර තමයි මේ ප්‍රණීත බුද්ධ වචනේ මේ ඉස්මතු වෙන්නේ. නේද? එහෙමයි ස්වාමීනි අවසර ලැබේවා. ඔව් අපි දැන් කතා කරගෙන හිටියේ අර බුද්ධ පූජාව ගැන. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට පූජා පැවැත්වෙන එක ගැනත් ආනන්ද ස්වාමීන් වහන්සේට මැදිහත් වෙන්න එපා කියලා කිව්වා. එහෙමයි. එතකොට ඇත්තටම කියනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ අවසාන ශ්‍රී ශ්‍රී දේහය ආදාහනය කරන වෙලාවේ එහෙමයි. කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන වෙලාවේ රෑ එළි වෙනකල් පිරිනවම් පාලා ඉවර වෙලා අරුණ නැගෙනකල් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කතා කර කර ඉන්න ගොඩාක්. කියන්නේ අනුරුද්ධ ස්වාමීන් ගොඩාක් දහම් කරුණු සිහි කරන ආනන්ද ස්වාමීන් වහන්සේට දරා ගන්න බෑ. එහෙමයි ඊට පස්සේ එතනින් පස්සේ පරිණිරවාණේ ආදාහනය කරන ඒවා ධාතු බෙදෙනවා විස්තරත් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේගේ නමක්වත් නැහැ. එහෙමයි. ඒ කියන්නේ අර මේ වෙච්ච සිද්ධිත් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ අයින් වෙලාම ඉඳලා තියෙනවා. එහෙමයි. මේක හරි පුදුමයි. දැන් අද කාලේ වෙන්නේ ජීවත් වෙලා ඉන්නකොට ළඟ නැති පිරිස තමයි මැරුණට පස්සේ වට වෙලා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? දැන් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානකොට හේව නැලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ මේ භගවා බුදුරජාණන් වහන්සේගේ ඡායාව කියලා. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල කියලා කියන්නේ. එහෙයි. ඒ සෙවණැල්ලක් වගේ හිටපු උත්තමයා පිරිනොම් පෑවට පස්සේ ළඟට වෙලා හිටියේ. එහෙමයි. උන්වහන්සේ සංඝයාට ඉතුරු කටයුතු ටික ඔක්කොම පවරලා ඒ කටයුතු සිද්ධ කරලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දෙපට සිවුර පපුවට තුරුදු කරගෙන රජගහනුවරට වැඩලා තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඉතින් ඒ නිසා මේ ඒ වගේ ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කළේ නැත්තේ බුද්ධ පූජාවට බුදුරජාණන්සට උපහාර කරන ඒවාට සංඝයාට මැදිහත් වෙන්න එපා කියලා සංඝයාගේ වෙනම කටයුත්තක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ අපිට කලින් පහදලා දුන්නා වගේ සංදර්භය ඇතුලේ තේරුම් ගන්න ඕන එකක්. මේ පොදු කාරණාවක් විදිහට රජු අප විමසුවාට නේ ස්වාමී. ඔව් ඔව් පොදු කාරණාවක් විදිහට විමසුවාට හේතුව දැන් මම ඒකනේ කිව්වේ අර අවුරුදු 500ක් ඇතුළත අවුරුදු 1000ක් ඇතුළත මාර්ගඵල ලාභීන් දැන් අවුරුදු 500ක් දක්වා නොකඩවා මහරහත් පරපුර එනවනේ. එහෙමයි. ඒකට අවුරුදු 500න් පස්සේ අවශේෂ මාර්ගඵල ලාභීන් ඉන්නවා. එහෙයි. අතරින් පතර මහරහතන් වහන්සේලාත් බිහි වෙනවා. එහෙමයි. අවුරුදු 1000න් පස්සේ නම් හෝදුවාවක් වත් නැති තරම්. එහෙයි ස්වාමීන් ඊට පස්සේ මහත්තයා මේ තියෙනවා මේ මේ ඒකේ උදාහරණයක් කියනවා මේ සංඝයාට එහෙම කියන්න හේතුව යුද්ධ රජ කුමාරවරු යුද ශිල්ප ධනු ශිල්ප ආදී රාජ්‍ය ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕන කියනවා. එහෙමයි. ඊළඟට වෛශ්‍රය සුද්ධ ආදී කුලවල අය ගොවිතැන්පත් කරන ඒවා ඒව පුරුදු වෙන්න ඕන කියනවා. එහෙමයි. කවලම් කරගන්නේ නැහැ කියනවා. ඇත්තටම අද කාලේ වුණත් භික්ෂුන් වහන්සේලා ධර්ම දැනුමින් ඥාණයෙන්, ශාසන ධනෙන් ආඩ්‍ය වෙන්න ඕනේනේ. එහෙමයි. ඇයිද නැත්තම් මිනිස්සු ගිහි මිනිස්සු කොහොමද බණක් අහන්නේ? දැන් ලොකු සාන්නාංශයට පින් සිද්ධ වෙන්න මේ මහමෙවුනාව බිහි කරලා පිරිසුදු බුද්ධ වචන ඉස්මතු කරලා දැන් මේ ධර්ම දේශනාව වුණත් මේ මිලිඳු රාජ ප්‍රශ්නය අනුවාදනය කළ උන්වහන්සේ අපේ භාෂාවට හදලා කතා කරලා දීලා එහෙමයි ස්වාමී. නේද? ඉතින් උන්වහන්සේ බිහි කරපු ශාසන වැඩ පිළිවෙලින් කී කෝටියක් ප්‍රයෝජන ගන්නවද? මිනිසුන්ගේ අතින් විහෙර විහාර හැදෙනවා. ඒකට සංඝයා මුල් වුණා. ඇත්තටම ගත්තොත් එහෙම ලොකුසන්නාසේ මේ ඔක්කොම ධර්මයෙන් උපැද්දුවේ. ලොකුසාවෙන් වහන්සේ මේවා ඉපැද්දුවේ ධර්මයෙන්. ආමිෂයෙන් නෙවෙයි. ආමිෂයෙන් නෙවෙයි. ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ පොල්වතු පැලෙන්. ඉත්‍රේදි ගහගෙන පොල්වතු පැලෙන් ඉත්‍රේදි ගහගෙන පාගමනින් ගිය කෙනා. උන්වහන්සේ ධර්මයේ දේශනා කර කර ගියා ආමිෂේ උපද්ද උපද්දව කියන්නේ. එහෙමයි. ධර්මයේ දේශනා කරගෙන යනකොට තමයි ඒ උන්වහන්සේ කෙරෙහි පැහැදුන උන්වහන්සේ කෙරෙහි කියන්නේ ගොඩාක් දුරට ශාසනය ගැන පැහැදුන අයට ඒ පැහැදුන භවයේ පැහැදීමේ තුටුපඳුරු පූජා කළා. එහෙමයි. ඔය ඉන්න වෙහෙර විහාර හැදුවා කුටි සෙනසුන් හැදුවා ඇයි සංඝ පිරිස බිහි වෙනවා. ඒක උඩ සිය ගණන් සංඝයා බිහි වෙනකොට සිය ගණන් කුටි සෙනසුන් අවශ්‍යයි. ඒ අදාළ පරිසරයට අදාළ විසඳුමයි යෙදුනේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දැන් ධර්මය අහනවා මිනිස්සු ධර්මය අහනවා. අහනකොට නමුත් මේ පිරිසිදු ගාම්භීර ධර්මයේ සුළු පිරිසකට යන්නේ. එතකොට මේ ධර්මයේ සුළු පිරිසකට තේරුණා කියලා අනිත් පිරිස නිකන් ඉස්සතින් මැරෙන්නද? එහෙමයි. සමාස්තයක් වශයෙන් ඉන්න මිනිසුන්ට බාධක දුරු වෙන්නත්, පින් පුරවා ගන්නත්, උන්වහන්සේ බෝධි වන්දනා, ස්තූප වන්දනා කෙරෙහි මිනිසුන්ගේ සිත පහන් කළා. ඒකට පරිසරය හැදුවා. දැන් විහෙර විහාර හදනවා කියලා ලොකු ස්වාමීන් වහන්සේ ගිහිල්ලා උදේ ඉඳලා හැන්ද වෙනකල් බදාමනාගෙන ලොකු ස්වාමීන් වහන්සේ එක කරන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දාණය දුන්නා. හැබැයි අපිට භික්ෂු සංඝයා විදිහට අපිට ශාසනයේ ප්‍රතිපදාවන් පුරාගෙන යනකොට අපිට බාධා මතුවෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා අවුරුදු 2600ක් ගිහිල්ලා. අපිට බාධා එනවා, කරදර එනවා. ඊළඟට එක විදියකට මේ කුසල සිතේ අරමුණක පවත්වාගෙන යන්න අපහසුතා එනවා. එහෙමයි ස්වාමී. එතකොට ඒකට අපිට බාහිරව කරන උපක්‍රම විදිහට අපි මේ සෑයවල වලට සම්බන්ධ වෙලා බෝධිනාංශලා සම්බන්ධ වෙලා අපි පින්පුරව ගන්නවා. එහෙයි. දැන් එක ස්වාමීන් වහන්සේ නමකට අනුරාධපුර යුගයේ සිවුරු අරින්න හිතලා පොඩි නමට ගුරු හාමුදුර එකට විකල්පයක් කරනවා. ගුරු හාමුදුර කියන එනම් පොඩි නම ඔබ මට ගොඩාක් ආදරෙන් උපස්ථාන කළා. මට ඉන්න කුටියක් නැහැ. පුළුවන් නම් ලෙනක් සුද්ධ කරලා භික්ෂු සංඝයා උදෙසා කුටියක් හදන්න මමත් ඉන්නම් දවස් දෙකක්. ඒ පින කරලම යන්න කිව්වා. ඉතින් ඊට පස්සේ හැබැයි මං වෙනුවෙන් කරන දෙයක් විදිහට වැඩ කරද්දී ලැබෙන පොඩි වේකේනොත් කේසා ලෝමා නකා දන්තා කියලා අසුබ භාවනාව සීකරන්න කිව්වා. එහෙමයි ස්වාමීනි. ඉතින් දැන් සිවුරු ඇරලා යන්නනේ දැන් ඕන්නේ. එතකොට අර ගුරු ස්වාමීන් වහන්සේට උපකාර පිණිස අර ස්වාමීන් වහන්සේ ලෙන සුද්ධ කරලා ඒ විදිහට භාවනාවක් කරගෙන හිටියා. දැන් කුටි හදලා ඉවරයි. ඊට පස්සේ කොහොම ස්වාමීනි කුටි හදලා ඉවරයි. එහෙනම් පොඩි නම මං හරි කැමති. මට කලින් ඔයා ඒ කුටි එක දවසක් හරි ඉන්නවට. එහෙමයි. ඔයාට ආයෙ ලැබෙන්නේත් නැහැ. මේ මාස ගාණක් විහිසු නැහැටි. පින් කරපු හැටි, සංඝයාට උපස්ථාන කරපු හැටි, සීල් දැකපු හැටි ඒ ඔක්කොම සිහි කරලා කරලා ඒ කුටි එක දවසක් ඉඳලා හිතත් බණ භාවනාවටත් ටිකක් කරලා යන්න කිව්වා. එහෙමයි. අර ස්වාමීන් වහන්සේ මවහන්සේම වෙහෙස මහන්සි වෙච්ච ඇති පින් කරපු ඇති ඔක්කොම හිතනකොට හිත පිනා ගියා. අලුත් කුටියේ හමන සීතල සුළඟේ හිත දැහැන්ගත වුණා. ආවේ පළඟ ලිස්සේ රහතන් වහන්සේ නමක් වෙලා. දැක්කද උපක්‍රමයක් විදිහට කරපු දෙයි. ඒ නිසා අද දැන් අපේ ලොකු ශාවින්නාංශී සංඝයා වන්දනමානා පූජාවලට විහෙර විහාර කර්මාන්තවලට උදව් කරන විදිහට සංඝය යොමු කරනවා. ඒ කරන්නේ අද පවතින තත්ත්වෙත් එක්ක. එහෙමයි. ඒ කියන්නේ මහත්තයා ගොඩාක් පන්සල්වල අර ඉස්සර කතාව තියෙන්නේ අර මොකද්ද කෙස් ගානට මහාන කරනවයි අර මොකද්ද ගානට ඉතුරු වෙනවයි කියලා. එතකොට ඒකට වෙන්න හේතුව තමයි සංගය ඇත්තටම මහාන වෙන්නේ පිනකින්. සිවුරක් දාගන්නේ පිනකින්. ඒ පිනකින් සිවුර දාගත්තට ඒ මාවතේ ගමන් කරනකොට නොයෙක් බාධක එනවා. එහෙමයි. ඒකට ඒ බාධක දුරු කරගන්න විදිහට පින් පුරවගෙන මේ පරිසරය හදාගන්න දන්නේ නැත්නම් ඒ ආමඳුරුව එහෙටි කාලයක් රඳින්නේ නැහැ. එහෙමයි. ඇයි ඒකනේ සානුවාසි ස්වාමීන් වහන්සේට මහාන කරපු ගමන් පොඩි ආමඳුරුව ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්ද මේ පොඩි නමට වතක් පුරුදු කරන්න කිව්වා සංඝයාට පැන් පූජා කරන්න. අවුරුදු 12ක් පැන් පූජා කළාට පස්සේ තමයි උන්වහන්සේගේ හිත මහාන කමේ පිහිටලා අරහත්ත්වයටපත් වුනේ. එහෙමයි. වත් කරන්න කිව්වා. ඒතකොට දැන් අවුරුදු 2600ක් ගිහිල්ලා නොකඩවා රහතන් වහන්සේලාගේ පාරම්පරාව පැවතගෙන ඉන්න යුගයේ ඈත් වෙලා තාක්ෂණයේ නැමැති ආයුධයක් අරගෙන මිනිස්සු වනස වනස යනවා. ඒ ඒ අතින් එක එක අරගල මෙහින් පැන නැගිලා. එහින් හැමතැනම පචහලන මිනිස්සු. එතකොට මේ බියසක තැති ගැනීම එනවා. ඒ වගේම ගිහි මිනිස්සු තමයි වෙහෙර විහාර හදන්න ඕනේ. උන්ට කිසි ගාණක් නැහැ. එහෙමයි. ඊට පස්සේ තමයි සංඝයා බණ භාවනා කරලා රට ජාතිය රකින්න මිනිස්සු ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් හාමුදුරු නමක් කතා කළොත් විතරයි මිනිසෙක්වත් එකතු වෙන්නේ. එහෙමයි. ඒතකොට මේක උඩ යටිකුරු වුණා. මහත්යා පැහැදිලිවම කලින් දේශනාවක තිබ්බා නේද? චතුරාර්ය සත්‍ය ධර්මය මේ ජීවිතේම අවබෝධ කරගන්න බැරි වුණාට පස්සේ මිනිසයා කරන්න යන්නේ එකක් කෙරෙන්නේ වෙන එකක්. තිස් බව කියලා. එහෙම එකක් තිබ්බා නේද බණපදවල? එහෙමයි. ඒ නිසා තමයි මේක දැන් බෝට්ටුව පෙරළුණා වගේ පෙරෙල්ලා ගියා. එහෙමයි. නමුත් පැහැදිලිවම අපිට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මහමෙවුනාවේ මේ වැඩපිළිවෙල ලොකු ස්වාමීන් වහන්සේ ආමිෂයෙන් උපද්දපු එකක් නෙවෙයි ප්‍රතිපත්තියමයි ඉපැද්දුවේ. ධර්මයෙන්. ධර්මයෙන්මයි ඉපැද්දුනේ. ඒක සංඝයාට තියෙනවා කියන කටයුත්ත. ඊට පස්සේ තියෙන එකක් තමයි කියන මේකේ උපමාවක් තියෙනවා බ්‍රාහ්මණයන්ට වේද වේදාන්තර සමය සමයාන්තර ඉතිහාස ඥානෙ පාවිච්චි කරන්න කියනවා. ඉගෙන ගන්න කියනවා. නමුත් වෛශ්‍ය ශුද්‍ර ආදී අය ගොවිතැන් බත් ආදී කරගන්න ඕන කියනවා හරක් බලන ඒවා. ඒ වගේ තමයි කියනවා ශාසනයේ සංගයා මනාව ප්‍රතිපත්තියට නැඹුරු වෙන්න ඕන කියනවා. ඊළඟට ආමිෂ පූජාවට වැඩි වශයෙන් ගිහි මිනිස්සු යොමු වෙන්න ඕන කියනවා. එහෙමයි ඉතින් ඒ නිසා මේ මේ විදිහට කියනවා ඒක තේරුම් ගන්න. ඒ අදාළ තැන අනුව ඒක තේරුම් ගන්න කියලා කියනවා. මේ විදිහට දේශනා කරලා කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේට ආමේශ පූජාවේ යෙදෙන එක ගැන ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ ඒ ප්‍රමාදේ වළක්වන්න බුදුරජාණන් වහන්සේ ආනන්දේනි තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවක් කෙරෙහි ඔබ මූලික වෙන්න එපා කියලා වදාළා. එහෙමයි ස්වාමී. ඒ වගේම තියෙනවා ඒ තමයි ගිහි මිනිස්සු ධාතු පූජා, ස්තූප පූජා, ආමිෂ පූජාවල් වේදිලා සුගති උපදිනවා කියලා කියනවා. ඒක ඒ විදිහට තේරුම් ගන්න කියනවා. රයිතුමාට තේරෙනවා. එහෙමයි. ඒ කියන්නේ මේක කෙනාගේ අනුවයි පූජාවේ ස්වභාවය තියෙන්නේ කියලා. එහෙමයි. සාද වුණා කෙනෙක් ඉඳගත් ගමන්ම හතරවෙනි ධ්‍යානයේ තිත සමාධිමත් වෙලා පිළිවෙලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහිලා කෙලෙස් ප්‍රහාණය වෙවි සමතේ හිත වැඩිලා ඥාන ඉපදෙනවා නම් ඉඳගත් ගමන්ම වඩන්න පටන් ගත්ත ගමන්ම ඒකේ සෑයක් වඳින්න යන්නත් ඕනේ නැහැ, බෝධියක් වඳින්නත් යන්න ඕනේ නැහැ, කරගෙන යන්න පුළුවන්. ඒක තමයි ප්‍රවෘත්තිය. නමුත් මහත්යක් කොච්චර හැලහැප්පි මැද්දේද මේ බුද්ධ ශාසනය යන්නේ? ස්වාමිනේ ප්‍රමණකින් ඒ දේ සිදු කරගන්න හැකියාව නැතිද නැහැ ඒ කියන්නේ ඒක තමයි මහන්තයා මට ඒක කෙටියෙන් කියන්න තියෙන බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා අවුරුදු 2600ක් ගිහිල්ලා. එහෙමයි. ලොකු ස්වාමීන් වහන්සේ පහළ වෙලා මේ දහම මේ විදිහට ඉස්මතු නොකරන්න මෑත භාගේ මොනවා වේද කියලා හිතන්නකෝ. අපිට මොනවා වේද? ඉතින් මේ වෙලාව අපිට මේ තියෙන කරුණු තේරුම් ගන්න එක අපිට ධර්මඥානෙට සහ සමාජයට මුහුණ දීමේදී උපකාරී වෙනවා. ඒ දේශනා කරපු තැන පුජ්‍යලයාගේ ස්වභාවය අපි බලන්න ඕන. එහෙමයි ස්වාමී. ඒකයි. දැන් අපි ගෙදරකුණා ළමයෙකුට වැඩක් පවරන්නේ කෙනාගේ ස්වභාවය බලලානේ. එහෙයි ස්වාමී. කෙනාගේ ස්වභාවය බලන්නේ නේද? ඒකයි. ඊට පස්සේ අපි ඊළඟ කාරණාව දැන් ඒ ප්‍රශ්නේ එතනින් අවසන්. අපි ඊළඟ ප්‍රශ්නේට කතා කරගන්න මම හිතනවා අපිට වේලාව කලාව ප්‍රමාණවත් වෙන්නේ. ප්‍රමාණවත් වේලාවක් තියෙවි අවසරයි ස්වාමීන්. මේ කාරණාවත් අපූර්ව කාරණාවක්. එහෙමයි. කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වඩින කල්ලි මේ සිත් රහිත මහා පෘථුවිය මිටිතැන් සමතලා කරයි උස්තැන් පහත් කරයි කියලා බුද්ධ වචනයත් මේ මේ ධර්මයේ තියෙනවා. එහෙමයි. කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩින විදිහේ ක්‍රමයක් තියෙනවා. උන්වහන්සේ සිරිපා තබනකොට පොළොවේ උස්තෙන් පාත් වෙනවා, පාත්යෙන් උස් වෙනවා. එහෙමයි. පොළොව මනාව පිහිටනවා. සිරිපතුලට අනුව පොළොව හැදෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ අපේ පොළොවට අනුව අපි කකුල තියෙනවනේ. එහෙමයි. එහෙම නෑ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලට අනුව පොළොව හැදෙනවා. එහෙයි. උන්වහන්සේ වදිනකොට ගොප් පැටින් ගොප් පැටි වදින්නේ නෑ. ඒ සිරිපාද අබන හැටි වෙනම තියෙනවා. මහන්තේ ඒ සිරිපා කතාව වෙනම කියනවා. ස්වාමිනේ සිරිපාද පත්මේ සමව පිහිටාද? පොළොවට දික් විලුඹෙන් යුතු දික් ඇඟිලි වලින් යුතු දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයෙන් සුසැඳි ඒ රෝස පාට සිරිපතුල මනාව පිහිටලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ සිරිපතුල තියෙනට එහෙම වෙනවා නම් ඔබ වහන්සේලාම බණ කියනකොට කියනවා දේවදත්ත ගලක් පෙරළුවාය. ඒ පෙරළපු ගලේ ඒ කෑල්ලක් ඇවිල්ලා බුදුරජාණන්සේගේ සිරිපතුල වැදුනා කියලා. ඒතර සිරිපතුල සිරිපා තබනකොට පොළවේ තියෙන ගල් මුල් එහෙම වෙනවනම් අර ආපු ගල ඇයි වැදුනේ? එහෙමයි ස්වාමී. මේ රාජ්‍යරු පුදුම ප්‍රශ්න අහන්නේ. අද මිනිසුන්ටත් ඇතිවම ප්‍රශ්න නේද? එහෙමයි ස්වාමී. ඉතින් රාජ්‍යරු හැබැයි අහන්නේ මේ අර උපකල්පනය කරලා අනාගතේ නේද? ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි ওই කාරණා දෙකම ඇත්ත. දේවදත්ත ගල් පෙරලනකොට උන්වහන්සේගේ සිරිපතුලේ වැදිච්ච එක ධර්මතාවයකින් වැටුණු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඒකාන්තයෙන් වෙන්න තිබ්බ දෙයක් නෙවෙයි. ඊට පස්සේ දේවදත්ත උපක්‍රමයෙන් දේවදත්තගේ උපක්‍රමයෙන් තමයි ගල්පතර වැටුනේ. කියනවා බොහෝ වසර ලක්ෂ ගණනක් දේවදත්තයා භාග්‍යතුන් වහන්සේ කිරී ආඝාතය බැඳගෙන ආවේය. ඔහු ඒ බද්ද වෛරයෙන් මහත් වූ කන්දක් වැනි ගලක් භාග්‍යතුන් වහන්සේ මත හෙලන්නේ මේ මුදා හැරියේය. ඒතර දේවදත්තට කොච්චර හවිහත්යක් තියෙන ඇත්තද නේ? අනිත් එක ඒ ගිජ්ජ කුටි ගල් මහත්ය අඩමානේ තියෙන්නේ. එහෙයි. ඉතින් හවිහත්ය තියෙන කෙනෙකුට ලොකු ගල් පතරක් පෙරලන්න පුළුවන් ගලක්. එහෙයි. ඊට පස්සේ ඉක්බිති පොළොවෙන් ගල් දෙකක් නැගිට ඒ ගල වැලැක්වුවේය. ඒ ඝට්ටණයෙන් නිකුත් වූ ගල් පතුර ඒ මේ ගල් පතුරු ඒ මේ අත වැටෙද්දී එක් පතුරක් භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලේ වැදුණේය. ස්වාමීන් නාගසේනයන් වහන්සේ ගල් දෙකක් පොළොවේ මතුවී අර වැටෙන ගල පිළිගත්තේ නම් එසේම ගල් පතුරක් පිළිගත යුතු නොවේද? ලොකු ගල වැටෙනකොට ගල් පතුරු දෙකක් ඇවිල්ලා පිළිගත්තා නම් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟට ගිය ගල බැයිද හැව වෙන ගලකින් පිළිගන්න. රජ්ජුරුව පුදුම කතා අහන්නේ. එහෙමයි. අවසරයි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි මෙහිලා පිළිගන්නා වූ ඇතන් දෙයක් ඉතිරිව වැగిරෙන්නේද වෙයි. පිළිගනිද්දී නිසි තැනට නොපැමිණෙන්නේ වෙයි. මහා කියනවා මහරජතුමනි මෙහිලා යමක් පිළිගන්නකොට ඒක සම්පූර්ණයෙන් මේක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. උදාහරණයක් ගත්තොත් එහෙම අතට වතුර ටිකක් ගත්තොත් ඇඟිලි අස්සෙන් පොඩ්ඩක් හරි වැටෙනවා ඊට පස්සේ කියනවා අතින් ගන්නා කිරි මෝරු මඳු මීපැණි ගිතෙල් මස්ය රස මහන්ස රස ආදී අතින් ගන්නකොට දැන් හොදි එක්ක මොනවා හරි ගන්නකොට අතින් වැටෙනවා එහෙමයි ඒ වගේම ගල්පතුර පිළිගනිද්දී අර අතින් වැగిරිලා ගියා වගේ පොඩි කැලක් විශ්වෙලා ගියා කියනවා ඊට පස්සේ තව කාරණයක් තියෙනවා කියනවා මහරජාණන් ඊතා සියුම් මුදු දූවිලි සමාන කුඩා වැල්ල මිටින් ගනිද්දී ඇඟිලි අතරින් වැగిරෙන්නේය. වැහෙන්නේය. නිසි තැන නොපැමිණෙන්නේය. ආන් ඒ වගේ තමයි ගල් කුළු දෙකක් අතරින් මහගල පිළිගනිද්දී පොරි ගල් පතරක් ගිහිලා වැදුනා කියන. එහෙමයි. මහරජාණෙනි මුවට ගත්තා වූ බත් පිටත් මෙහි ඇතන් කෙනෙක්ගේ මුවෙන් වැగిරෙනවා කියනවා. සමහර අය ආදියට කටට ගන්න බත් ටික බිමට වැටෙනවා කියනවනේ බත් ඇට. එහෙමයි. හරිනේ තින්නේ. එහෙමයි. ඉතින් ඒ වගේ තමයි කියනවා ප්‍රධාන ගල් දෙකක් ඇවිල්ලා පොළොවේ මතුවලා පිළිගනිද්දී අනිත් එක වැගිරිලා ගියා කියනවා. ඊට පස්සේ විස්තර කරනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ ගල් දෙක අර ගල පිළිගැනීම වේවා. එනමුත් ගල් පතුරත් වැටෙන්නට පෙර මහා පෘථුවිය ගෞරව කරන ලෙසින් ගෞරව කළ යුත්තේ නොවේද? ඉතින් මහා ගල් පතුර ගෞරවයෙන් පිළිගත්තා නම් මේකත් ගෞරවයෙන් පිළිගන්න දෙපයි කියනවා. එහෙමයි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි මේ දොළොස් කරුණ ගෞරව නොකරයි. ගෞරව කරන්නේ නැති කරුණ 12ක් තියෙනවා. එහෙමයි. රාගයට ඇලී ගිය පුරුෂයා රාගයේ හේතුවෙන් ගෞරව නොකරයි. රාගය ඇවිස්සුනාට පස්සේ දැන් ඔන්න අපි කියන්නකෝ ඔන්න gedara බුදුන් වැඳගෙන එහෙම ඉන්නවා. රාගයක් ඇවිස්සුනොත් එහෙම ළඟ බණ පොතක් තියෙනවද? බුදු පිළිමේ පේනවද? එහෙමයි ඒව නෑනේ. සද්ධාව ඇති වුණාට පස්සේ අම්මෝ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා පහනටත් වැඳලා බුදු පිළිමයටත් ඇඳලා බුද්ධ රූපයටත් හිස පහත් කරගෙන යනවා. රාගයක් ආවට පස්සේ බණ පොතුත් අමතකයි, පිළිමෙත් අමතකයි, ධාතුන් වහන්සේලාත් අමතකයි මේ රාග ගින්න. ඒ නිසා රාගය කියන්නේ ගෞරවය නැති කරන දෙයක් කියන්නේ. දේශය කියන එකත් ගෞරවය නැති කරන එකක්. දැන් හරිය ගෞරවයෙන් ඉන්නකොට සංඝයා වහන්සේලාට එළුව ඔළුව පාත් කරගෙන එහෙම ඉන්නවා. ඊට පස්සේ තරහක් ආවට පස්සේ බලන්න ගෞරවය අතුරුදහන් වෙන හැටි. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මෝහයෙන් මුලා වූ පුරුෂයා මෝහය නිසා ගෞරවය නැති කර ගන්නවා කියනවා. මාන්නෙන් උඩඟු පුරුෂයා මාන්නේ හේතුවෙන් ගෞරවය නොකරයි. ಗುಣ රහිත පුජ්‍යලයා කිසි විශේෂ ගුණයක් නැති හේන් ගෞරව නොකරයි. ඒ රාග දේශ මොහවත් කතාවකුත් නැතුව කෙනෙක් ගෞරවයක් නැත්නම් ඒ ඒ මනුස්සයෙක් ගුණයක් නැහැ. අනුන්ගේ අවවාදයට හිස නොනමන අතිශයින් දෙඩි වූ පුරුෂයා ඒ හේතුවෙන් ගෞරව නොකරයි. හීන පුජ්‍යලයා හීන ගති හේතුවෙන් ගෞරව නොකරයි. කියන ඕනෑම දෙයක් කරන්නා පමණ නොදන්නා හේයින් ගෞරව නොකරයි. පවිත පුජ්‍යලයා මසුරුකම හේතුවෙන් ගෞරව නොකරයි. එහෙමයි ස්වාමී. දුකටපත් පුජ්‍යලයා දුක්ඛිත බව හේතුවෙන් ගෞරව නොකරයි. දැන් දුකටපත් වෙලා අඬා අඬා දැන් හතර පොයට සිල් ගන්න උපාසකම්මා ගෙදර මරණයක් වුණාට පස්සේ අඬා අඬා ඉන්න හාමුදුරුවෝත් ඇවිල්ලා මේ යනවා. එහෙමයි. නැගිට ගන්නවත් පණක් නැහැ. වැඳ ගන්නටවත් පණක් නැහැ. වෙනදා පාදෝනේ කළා සුදු රෙද්ද පුටුවට දාලා මහා ඉහළින් මේ හාමුදුරුවෝ පිළිගන්නේ. එහෙමයි. අඬ අඬ මූණෙලා ඉන්නකොට ඕන කිසි ගෞරවයක් නැහැ. පුතා නැගිටපන් හාමුදුරුවෝ ආවා කියනවා. එහෙමයි. තේරෙනවනේ? දුක හේතු කරගෙන ගෞරවය උපදින්නේ නැහැ කියනවා. ඊට පස්සේ පවිත පුජ්‍යලයා මසුරුකම හේතුවෙන් ගෞරව නොකරයි. දුකටපත් වන කෙනා දුක හේතුවෙන් ගෞරව නොකරයි. ලෝභී පුජ්‍යලයා ලෝභය හේතුවෙන් ගෞරව නොකරයි. මිතුරන් රැස් වූ විට පුජ්‍යලයා දැන් අර ලෝභී පුජ්‍යලයා ගැන කිව්වොත් ලෝභී පුජ්‍යලයා ලෝභය හේතුවෙන් ගෞරව නොකරයි. දැන් සමහරවිට ගෞරව කළා හිතවත් වුණොත් එහෙම තියෙන දේ දෙන්න වෙයි කියලා. එහෙයි. ගෞරව කරන්නේ මිතුරන් රැස් වූ විට පුජ්‍යලයා මිතුරන්ට සැලකීම හේතුවෙන් ගරු කළ යුත්තන ගරු නොකරයි. ඕකත් හොඳට අත්දැකීම් ඇති. තනියෙන් ඉන්නකොට හොඳට ගෞරවයෙන් කතා බහ කරලා ඉන්නවා. එයාගේ යාළුවෝ කට්ටිය වැඩි වුණාට පස්සේ ගණන් ගන්නවත් නෑ අනිත් එක්කෙනා. එහෙමයි ස්වාමීනි. ඕන තරම් අත්දැකීම් ඇති. ඉතින් මේ දොළොස් කරුණ හේතුවෙන් ගෞරව කරන්නේ නෑ කියනවා. ඒ ගල්වල ගට්ටනින් යම් පතුරක් නික්ම ගියාද ස්ථීරව යන දිශාවකින් තොරව ඒ මේ අත විසිරෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලේ වැදුනේය. මහරජාණෙනි ඊතා සියුම් වූ මුදු වූ දූවිල්ල සුළඟින් මැඩෙන්නේ ස්ථිර යන දිශාවකින් තොරව ඒ මේ අත විසිරෙන්නේ වෙයි. එහින් මේ ඒ ගල්වල ගැටණින් යම් පතුරක් නික්ම ගියාද ස්ථිරව යන දිශාවකින් තොරව ඒ මේ අත විසිරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැදීමේය. ඉතින් මහරජාණනි ගල් පතුරෙන් ගලින් වෙන් නොවුවේ නම් එයත් ඒ ගල විසින් උඩ පැන අල්ලා ගන්නේය. මහරජාණන් මේ ගල් පතුර බිම සිට ගියේත් නොවේ ආකාශයෙන් පැමුණුනේත් නොවේ ඒ ගල්වල ඝට්ටණයෙන් යම් පතුරක් නික්ම ගියාද ස්ථීරව යන දිශාවකින් තොරව ඒ මේ අත විසිරෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලේ වැදුනේය. මහරජාණෙනි සුලම් රැල්ලෙන් උඩට ඔසවන ලද වියලීගිය කොළපත් ස්ථීරව යන දිශාවක් නැති නිසා ඒ මේ අත වැටෙනවා. ඒ වගේ තමයි ස්ථීරව යන දිශාවක් නැහැ. හැබැයි දේවදත්ත පෙරණගත ස්ථීරව වැටෙන තැනක් තියෙනවා. ඒ දේවදත්ත පෙරලන ගල ස්ථිරව වැටෙන තැනක් තියෙන නිසා එතනින්ම ගල මතුවුණා. එහෙයි. ඒතර විසිරීලා ගිය ගල ස්ථිරව යන තැනක් නැති නිසා මේ ඒ ඒ ගල අර සුළඟේට කොළ ටිකක් ගියාට පස්සේ ස්ථිරව වැටෙන තැනක් නැහැ වගේ ඒක සිරිපතුල වැදුණා කියනවා. මහරජාණන් තවද කෙලෙහි ගුණ නොදන්නා මසුරු දේවදත්තයා හට කල්පයක් දුක් අනුභව කිරීමට හේතු වන ආයුරින් ගල්පතර භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලේ වැදුනේ ආ නරකාරණාව. එහෙමයි ස්වාමී. ඒ ගල්පතර වැදෙන්න හේතුවක් තමයි කියනවා දේවදත්තයාටගේ පව පිරීලා තියෙනවා කල්පයක්. දැන් මහත්තයා පිම් පිරුණාට පස්සේ සෝවාන් වෙන්න පරිසරය හැදෙන්නේ. එහෙමයි ස්වාමීනි. පිම් පිරුණාට පස්සේ රහත් වෙන්න පරිසරය හැදෙන්නේ. ඒ වගේ තමයි පව් පිරුණාට පස්සේ කල්පයක් නිරේ යන්න පව හැදෙනවා. පව පිරුණාම ස්වාමීන් ඒ පරිද්දෙන්ම පවටම කරුණ වේදෙනවා. පවටම කරුණ වේදෙනවා. ඒතකොට දේවදත්තගේ පාපේ බලයටම තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ගලක් ඇදෙන විදිහට අර ලේ මේ විසිරීම පිණිස කරුණ වේදෙන්නේ. මම ඒකයි කිව්වේ දැන් සමාජලන් මෙච්චර සාසනය සේවයක් කරලා සත්පුරුෂව අහිංසකව පාඩුවේ ජීවිතය ගත කරන කෙනෙන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒක ලොකු ස්වාමීන් වහන්සේට බයින පිරිසක් ඉන්නවනේ. ඒ හේතුව තමයි මේ මිනිසුන්ගේ පව් පිරෙන්න කාරණාවක්. එහෙමයි ස්වාමීනි. පව් පිරෙන්න කාරණාව. දැන් අර එක එක අර බුද්ධ බුදුන් උපන්නේ මෙහි කියා ගියා තවමක් කියාගෙන යනවා. ඒතකොට දෙවියනේ මේ සූත්‍රය බුද්ධ දේශනාවක් කියන්න බලවන්නේ. ඇයි මේ මිනිස්යාට නිරේයන්ත කාරණාවක්. එහෙමයි. සිහිය උපදින්නේ නැහැ. සිහිය උපදින්නේ නැහැ මේ බලන්නකො අර පව් පිරෙන්න ඕන නිසා හිත පිට නැති ගලකුත් ගිහිලා වදින ඇති. එහෙමයි ස්වාමීනි. අර අරයට පවපේ පිරෙන්න. දේවදත්තට. දේවදත්තට. ඒ වගේ ඉතින් අර පාපේ පිරෙන්න මොකෙක් හරි භූතෙක් හරි අර ආන්දරන්ටත් ඇවිල්ලා කියනවා ඇති බුදුන් උපන් ලංකාවේ කියලා. එහෙමයි. ඒ වගේ. ඉතින් ඒ නිසා මේ කාරණාව ඒ විදිහට රජතුමාට හොඳට කාරණාව තේරෙනවා ප්‍රීතියටපත් වෙනවා. අපේ මිලිඳු රජතුමා ස්වාමිනේ වැටුණා ඔබ වහන්සේ හරි දක්ෂයි සාදු සාදු කියලා. ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා අද දවසේ අපේ කාලය නිමා වෙනවා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර